තෙරුවන් සරණයි භාවනා කරද්දී ප්‍රායෝගිකව මේ සතිමත් බව පුහුණු වේ යෙදෙන යෝගීන්ට භාවනාවේදී ඇතිවන ගැටලු වලට පිළිතුරු සාකච්ඡා කරන වීඩියෝ පෙළක් අපි අරන් එනවා කියලා ඔබට දැනුවත් කරා. එහි පළමු වීඩියෝ එක අපි වේදනාව සම්බන්ධයෙන් ශාරීරික වේදනා නොයෙක් විදිහට ඇතිවෙන විඳීම් සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා අපි කලින් අරගෙන මේ එහි දෙවැනි වීඩියෝව භාවනාවේදී මතුවෙන ගැටලු වලට උත්තර සැපයීම වශයෙන් අරගෙන එන දෙවැනි වීඩියෝ එක. ඉතින් අද කතා කරන කාරණයක් ඇත්තටම පරයන්ක භාවනාවට සහ සක්මන් භාවනාවට සම්බන්ධ අයටයි ගොඩාක් වෙලාවට මේ ගැටලුව ඇති වෙන්නේ. පරයන්ක සක්මන් වශයෙන් භාවනාවේ නිරත නොවන අයට මේ ගැටලුව එන්නේ නැහැ. ඉතින් අද කතා කරන්නේ නිදිමත ගැන. ගොඩාක් අයට භාවනා කරද්දී නිදිමත ඇති වෙනවා, කම්මැලි ගතිය ඇති වෙනවා, නීරස ගතිය ඇති වෙනවා, ඈලි මෑලි ගතිය ඇති වෙනවා, කම්මැලිකම් එනවා. ඉතින් මේ සම්බන්ධයෙන්ොත් කතා කරන්න පැතිකඩවා කිහිපයක් තියෙනවා. ඉතින් නිදිමත ඇති වෙන්න බලපාන භෞතික හේතුත් තියෙනවා. භෞතික නොවන මානුෂීය හේතුත් තියෙනවා. භෞතික හේතු වශයෙන් පළවෙනියටම කියන්න තියෙන්නේ භෞතික හේතු වශයෙන් මොනවද බලපාලා තියෙන්නේ කියලා අපි ඉස්සෙල්ලම හිතන්න ඕනේ, දකින්න ඕනේ, හොයලා බලන්න ඕනේ. සමහර වෙලාවට ඔබ භාවනා කරන්න ඉඳගන්නේ කෑම ගත්තු ගමම්ම නම් බඩ පිරෙන්න කෑම කාපු ගමම්ම පරයන්ක භාවනාවකට යනවා නම් සමහර වෙලාවට බඩ පිරීලා වැඩි වෙලාවට සක්මන් කරන්න ගියත් බත් මතය කියන එක එනවා. ඒ කියන්නේ නිදිමතක් එනවා කාපු ගමම්ම බත් මතය කියන එක සාමාන්‍යයෙන් එන දෙයක්. එතකොට සාමාන්‍යයෙන් යෝගාවචරයා ආහාර ගැනීමේදී කියන්නේ මේ නිතරම අත නෑර පරයන්ක සක්මන් වශයෙන් භාවනා කරන යෝගියා තමයි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දවස දවස් දෙක තුනක් ගියාට පස්සේ විනාඩි 5 10ක් භාවනා කරන අයට නෙමෙයි අපි මේ කතා කරන්නේ. දිනපතාම gedara ඉඳන් උනත් පැයක් දෙකක් හරි භාවනා කරන්න පුරුදු වෙලා ඉන්න අයට තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔබ දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් යෝගාවචරයෙක් දිනපතා භාවනා කරන කෙනෙක් ගිහි හෝ පැවිදි ආහාර සම්බන්ධයෙන් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මම වෙනම වීඩියෝ පෙළක් අරන් යනවා. මොකද සාමාන්‍යයෙන් යෝගාවචරයා අල්ප වශයෙන් කියන්නේ ශරීර සෞඛ්‍යයට උපනිශ්‍රය වෙන විදිහට ආහාර ගන්න දැනගන්න ඕනේ. උගුර ගාවටම එනකන් කෑම කන්නේ නැහැ යෝගාවචරයෙක්. සාමාන්‍යයෙන් මට මතකයි සරියුත් ස්වාමීන් වහන්සේද කොහෙද දැනුවත් කරලා තියෙනවා. හෝ බුදුරජාන් වහන්සේ අපි ආහාර ගත්තට පස්සේ තව බත් පිඬු කෑම පිඬු 3-4ක් කෑවහම බඩ පිරෙනවා කියලා දැනෙනවා නම් ඒ බත් පිඬු 3-4 කන එක නවත්තලා ඒ වෙනුවට වතුර උගුරු දෙක තුනක් බොන්න කියලා තමයි කියලා තියෙන්නේ. අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ මේ හුස්ම ගන්න පුළුවන් විදිහට කය පවත්වන්න පුළුවන් විදිහට ශරීරය පවත්වන්න. ඉතින් සමහරු කියනවා කාලා ඉන්න ඕනේ මොනවා කරන්නත් කියලා. මේ කතා කියන්නෙම මනස දියුණු කරන වැඩපිළිවෙල ගැන දශමයක්වත් දන්නේ නැති අය. ඇත්තටම මේ යෝග කර්මයට බහැලා මේ සතිමත් බව පුරුදු කරගෙන ඉස්සරහට යන යෝගාවචරයාට ටිකෙන් ටික මනස දියුණු වෙනකොට ආහාර වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැහැ කියලා දැනෙන්න ගන්නවා. එයාට සාමාන්‍ය ආහාරයක් වුණත් සාමාන්‍ය මට්ටමේ ආහාරයකින් වුණත් එයාට යැපෙන්න පුළුවන් හැකියාව වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දැනගන්න ඕනේ ඔබ අත නෑර එක දිගට භාවනා පුහුණුවේ යෙදෙන කෙනෙක් නම් වැඩිපුර කෑම කන එක අනවශ්‍ය විදියට ඉස්මුරුත්ත වෙනකන් කෑම කන එක නවත්තන්න ඔබ දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කෑම කාපු ගමම්ම පර්යංක භාවනාවකට නොයා යුතුයි. කෑම කාපු ගමම්ම සාමාන්‍යයෙන් මේ යෝගාවචර භූමියේ කටයුතු කරන අය දන්නවා ආහාර වේලකට පස්සේ සක්මන් භාවනාවකට තමයි යන්නේ. ආහාර වළඳලා කෑමක් කාලා ඉවරුණු ගමන් කියන්නේ ප්‍රධාන වේල් ගන්න ප්‍රධාන වේල් තියෙනවානේ සාමාන්‍යයෙන් පැවිදි වෙලා ඉන්න අයට වේල් දෙකයි ගිහියෝ නම් වේල් තුනක්ම කනවා. ඉතින් ප්‍රධාන ආහාර වේලකට පස්සේ පර්යංක භාවනාවකට යන්න කලින් සක්මනකට යන්න දැනගන්න ඕනේ. ඉතින් ඒ විදිහට පරයන්කයකට නොයා යුතුයි කෑම ගත්තු ගමම්ම. එතකොට ඔබට ඒ කෑම නිසා ඇතිවෙන බත් මතය නිදිමත ඔන්න මගහරව ගන්න පුළුවන් උපක්‍රමයක් තියෙනවා. ඒ වගේම ආහාරවලට පස්සේ ආහාර ගැනීමට පස්සේ සක්මන් භාවනාවකට ගිහාම ඒක නිකන් භාවනාවේ පූර්ව කෘත්‍ය වගේ බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් සම්ප්‍රදායානුකූල බෞද්ධයා පූර්වකෘත්‍ය විදිහට දන්නේ ඉගෙනගෙන තියෙන්නේ තුනුරුවන් නමස්කාර කරලා වන්දනා කරලා සතර කමඨහන් මෙනෙහි කරලා තෙරුවන් සමා කරගෙන ඔහොම ටිකක්. හැබැයි විපස්සනා යෝගාවචරයාගේ පූර්වකෘත්‍ය වෙන්නේ සක්මන් භාවනාව. ඒක අපේ ලොකු සායනාංශෙත් ප්‍රකාශ කරන දෙයක්. සක්මන තමයි විපස්සනා යෝගියාගේ පූර්වකෘත්‍ය. සක්මණෙන් මනස විශාල වශයෙන් අවදි වෙනවා, කර්මන්නේ වෙනවා. සක්මනේදී හොඳ සතියක් ගොනු කරගන්න පුළුවන්. සක්මනෙන් ගොනු කරගත්තු සතිය, සක්මනෙන් එකලස් කරගත්තු මනස ඇතුව පර්යංක භාවනාවකට ගිහම් පර්යංකේ සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. අර සක්මනෙන් හදාගත්තු ගොනු කරගත්තු මනස පර්යංකයට ඒ විදිහටම බලපාන උපනිශ්‍රය වෙනවා. ඒ නිසා ප්‍රධාන ආහාර වේලකට පස්සේ සක්මනකට යන්න, ඊට පස්සේ පර්යංකයට යන්න. එතකොට මේ කෑම නිසා ඇතිවෙන නිදිමත බත් මතය, කම්මැලි ගතිය ඔන්න අපිට තුරන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපි භාවනා කරන්න කලින් දවස පුරාම වෙහෙස මහන්සි වෙලා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක් නම් එහෙම වැඩ කරලා මහන්සි පිට ඇවිල්ලා පරයන්කයකට ගියාමත් අර කයට දැනෙන වෙහෙස නිසා අධික තෙහෙට්ටු ගතිය නිසා නිින්දට යන ඉඩ වැඩි. එතකොටත් ඔබ දැනගන්න ඕනේ බර බර බරපතල වැඩ, කය ගොඩාක් වෙහෙසෙන වැඩක් කරලා ආපු ගමම පරයන්කයකට නොයා යුතුයි. යම් වෙලාවක් විවේකීව ඉඳලා ඒ වෙහෙස කයෙන් පහ වුණාට පස්සේ අපි දැනගන්න ඕනේ පරයන්ක භාවනාවකට යන්න. ඒ වගේම සමහර දේවල් තියෙනවා සමහර අයට රාත්‍රියේ හරියට නිින්ද යන්නේ මේ වර්තමානයේ නිින්ද යන්නේ නැති ලෙඩ තියන අය ගොඩාක් ඉන්නවා මටත් කතා කරනවා කිසිම වයස් භේදයක් නැතුව ගොඩාක් අයට රැයට නිින්ද යන්නේ නැහැ එතකොට මේ ශරීරයට ඇත්තම නිින්ද අවශ්‍යයිනේ. ඒ නිසා තමයි ස්වභාවයෙන්ම සිස්ටම් එකෙන්ම මේකට නිින්දක් එන විදියට මේ කය හැදිලා තියෙන්නේ. ඉතින් ඒ ඒ මේ කයට විවේකයක් ඕනි නිසා. ඉතින් නිින්දෙන් විවේකය ලැබුණ නැති වුනහම විශේෂයෙන් ආධුනික යෝගාවචරයට භාවනාවට ගිහාම ඉඳගත්තාම සක්මනකට ගියත් සමහර වෙලාවට නිදි කිරා වැටෙනවා නිදිමත එනවා. ඒ නිින්දෙන් ලැබෙන්න ඕනේ විවේකය ලැබිලා නැති නිසා. එතකොට ඔබට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. හොඳ සෞඛ්‍ය සම්පන්න නිින්දක් ලබා ගන්න ඕනේ රාත්‍රියේදී. එතකොටත් භාවනාව සාර්ථක වෙනවා. එතකොට ඒ උදේ පාන්දර නැගිටලා වුණත් භාවනා කරන්න පුළුවන්. වර්තමානයේ ගොඩාක් මට කතා කරපු අයත් පුදුම කම්මැලි මිනිස්සු උදේට නැගිටින්නේ. උදේට නැගිටලා භාවනා කරන්න කැමති නැහැ. හැබැයි උදේ පාන්දර හතරට විතරවත් නැගිටලා භාවනා කරන්න පුළුවන් නම් පුදුම සාර්ථකයි පුදුම හොඳයි. ඒකට හේතුව අපේ මනස එක එක දේවල් වලින් පිස්සු වැටිලා නෙමෙයි තියෙන්නේ අපි උදේ නැගිටිනකොට. අපි කලින් දවසේ ඔළුවට දාගත්තු එක එක සංඥා ආකල්ප සංස්කාර රාත්‍රී නිින්දෙදි නිකන් හේදිලා ගිහිල්ලා වගේ මනස අලුත් හැඟීමකින් නැවුම් හැඟීමකින් තමයි පාන්දර අවදි වෙන්නේ. අන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕනේ. ගොඩාක් වෙලාවට දවල් දවසේම වැඩ කරලා කරලා මේ ඔළුවට දාගන්න තියෙන කුණු ටික දාගෙන හවසට භාවනා කරන එක සාමාන්‍යයෙන් ගිහි අයට මම මේ කතා කරන්නේ. හවසට භාවනා කරන්න යනකොට ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඔළුවේ පිරීලන එක එක දේවල් විතරක බහුල වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක් ගෙවන නිතරම භාවනා කරන්න අවස්ථාවක් නැති අයට පාන්දර කාලය වෙන් කරගන්න දැනගන්න ඕනේ. ඉතින් එහෙමවත් කැපවීමක් කරන්න බැරුව හිතන්න එපා මේ සාදු සාදු කියනකොට ඩොග් ගාලා ඔළුවට නිවන හම්බ වෙයි කියලා. එහෙම හම්බ වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය නම් තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න, තමන්ගේ සංසාර ගමන නිදහස් කරගන්න පුංචි හරි මේ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමවත් බැරි නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් පාන්දර භාවනාව සාර්ථක වෙනවා රාත්‍රියේ හොඳ නිින්දක් තිබුණොත්. ඒක එකක්. ඒ විදිහට ඔබට පුළුවන් ඔබේ ශරීරයේ අවශ්‍යතා මොන හරි අඩුපාඩු තියනවාද කියලා බලලා මේ නිදිමතට හේතු වෙන්න මේ කම්මැලිකමට මේ තෙහෙට්ටුවට මේ නීරස ගතියට හේතු වෙන්න ඒ වගේ භෞතික අවශ්‍යතා මොන හරි අඩුපාඩුවක් තියනවාද කියලා බලලා ඔන්න ඔබට පුළුවන් ඒවා ෆික්ස් කරගන්න. ඒවා හරියට සකස් කරගත්තට පස්සේ ඔන්න ඒ ගැටලුව හරියනවා. ඒ වගේම ඊළඟ ප්‍රධාන කාරණය තමයි මතක තියාගන්න සමහර වෙලාවට එහෙම භෞතික අවශ්‍යතා හේතු මොනවද කියලා හදලා ඒවා සකස් කරත් ඒත් නිින්ද එන්න ඉඩකඩ තියෙනවා. එතකොට ඔබ හොඳට මතක තියාගන්න ඕනේ අපිට මේ ධර්මය කියන එක ගැඹුරෙන් සියුම්ව තියුණු විදිහට අපිට දකින්න පුළුවන් නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවට නෙමෙයි අවදියෙන් ඉන්න වෙලාවට. මනස අවදියෙන් තියෙන වෙලාවට තමයි අපිට යමක යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ අර භෞතික හේතුත් සකස් කළාට පස්සෙත් ඔබට නිදිමත කියන එක එනවනම් ඒ නිදිමත අපිට පරයන්කය ලිහන්නේ නැතුවම පරයන්කයේ ඉද්දිම අපිට අයින් කරගන්න ක්‍රමක් තියෙනවා. ඒකට එක ක්‍රමයක් තමයි ප්‍රධාන ක්‍රමයක් පාවිච්චි කරනවා ගැඹුරු හුස්මක් අරගෙන හෙමින් සැරේ හයියෙන් හෝස් ගාලා නෙමෙයි ගැඹුරුවෙන් ගැඹුරෙන් හෙමින් සැරේ හුස්මක් වෙලා අරගෙන ඉහළට අරගෙන ටික වෙලාවක් නතර කරගෙන ඉඳලා හිර කරගෙන ඉඳලා හෙමින් සැරේ හුස්ම පිහිමින් සැරේ පිට කරන්න වෙලා අරගෙන. එහෙම කරනකොට අපේ ශරීරයේ උත්තේජනය වෙනවා රත් වීමක් වෙනවා ඒ උත්තේජනය හරහත් අර ඇවිල්ලා තියෙන නිදිමත ගතිය අයින් වෙන්න ගොඩාක් වෙලාවට උපනිශ්‍රය වෙනවා ඉතින් මේ නිදිමත අයින් කරගන්න පුළුවන් ක්‍රම ගොඩාක් මහා මුගලන් මහරහතන් වහන්සේ සම්බන්ධ කතාවකත් සඳහන් වෙනවා මම හිතනවා ඒව ගොඩාක් අය අතර ජනප්‍රියයි දන්නවා ඒ උපක්‍රම අපිට පාවිච්චි කරන්නත් පුළුවන් හැබැයි ඒ වගේ දේවල් වලටත් නොයා අපිට මේක කරගන්න ක්‍රම සහ විදිත් තියෙනවා. ඉතින් දැන් මේ පරයන්කයට ගියාට පස්සේ නිින්දා ආවහම මේ දිග හුස්මක් ගන්න ගැන දැන් මම මෙතන කියන්නේ. එතකොට මේකට අමතරව මම පාවිච්චි කරන උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි පරයන්කයට යන්න කලින්. දැන් අර භෞතික අවශ්‍යතාත් සපුරලා තියෙද්දි නිදිමත එනවා නම් පරයන්කේදී ඊළඟ පරයන්කයට යන්න කලින් හොඳ උපක්‍රමයක් තියෙනවා. ඔබ නහය සහ කන් දෙක පරයන්කයට යන්න කලින් නහය සහ කන් දෙක හොඳට සබන් දාලා හොඳට අතුල්ලලා හොඳට හෝදන්න. මූණ සෝදන්න සාමාන්‍යයෙන් මූණ හෝදන්න. ඒ මූණ හෝදද්දි කන් දෙක සහ නහය හොඳට පිරිමැදලා හොඳට සබන් දාලා අස්සක් මුල්ලක් නැර හොඳට පිරිමැදලා අතුල්ලලා හොඳට පිය දහන්න. වතුර ටික හොඳට තෙත මාත්තු කරන්න මූණේ කන් දෙක ඇතුලේ නහය හැමතැනම. ගිහිල්ලා අන්න ඒක කරලා පරයන්කයට යන්න පුදුම තරම් නැවුම් බවකින් පුදුම තරම් අවදි මනසකින් නිදිමත එන්නේ නැතුව පරයන්කයට යන්න පුළුවන්. මේක මම පාවිච්චි කරන ක්‍රමයක්. හැම පරයන්කයකට කලින්ම මේක කරන්න පුළුවන් නම් පුදුමාකාර සැනසීමකින් පරයන්කය සාර්ථක වෙනවා. ඊළඟට තවත් උපක්‍රම තියෙනවා. නමුත් මම මේ උපක්‍රම කියන්නේ හේතුව තමයි මම කලිනුත් කියලා තියෙනවා ගොඩාක් අද වර්තමානයේ භාවනාව පාවිච්චි කරන්නේ ලෞකික අරමුණු උදෙසා. ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් නෙමෙයි. ඉතින් ඒ නිසා තව උපක්‍රම අපි පෞද්ගලිකව අපේ ජීවිතයට අපි හදාගත්තු දේවල් තියෙනවා. මම ඒවා ප්‍රසිද්ධිය channel එකට දාන්නේ නැහැ. පෞද්ගලිකව channel එක නැතුව channel එක හරහා නැතුව අපෙන් උපදෙස් ගන්න අයට අපි මේ දේවල් ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒගොල්ලෝ ඇසුරු කරන්න ලැබෙනකොට තේරුම් ගන්න පුළුවන් මේගොල්ලෝ මේ අවංක අරමුණකින්ද භාවනා කරන්නේ නැත්නම් ලෞකික පටු අරමුණකින්ද කියලා. එතකොට ගැළපෙන කෙනාට අපි ඒ උපක්‍රම දෙනවා. ඉතින් මම මේක channel එකට දාන්නේ නෑ ඒවා. ඊළඟට හොඳම ක්‍රමය තමයි. මේක තමයි හොඳම ක්‍රමය. හැබැයි අමාරුම ක්‍රමය. ඒ තමයි අපිට මේ නිදිමත එනවා කියන එක පරයන්කේදී නිින්ද එනවා කියන එක එකපාරට දඩස් ගාලා එන්නේ නැහැ. හෙමින් හෙමින් හෙමින් හෙමින් තමයි මේ නිින්දට අපිව අපිව වැටෙන්නේ. එතකොට අපිට නිදිමත එන්න යනකොට හොඳට සතිය පුරුදු කරලා දක්ෂ යෝගාවචරයට තමයි මේ වැඩේ කරන්න පුළුවන්. අපිට නිදිමත එන්න ආසන්න වෙනකොට නිදා වැටෙන්න නිදි කිරන්න එකපාරටම දඩස් ගාලා ඔලුව ඔලුව කිරා වැටෙන්නේ හෙමින් හෙමින් තමයි නිින්ද අපේ ඇඟට එන්නේ. එතකොට හරියට සතිමත්ව ඉන්න කෙනාට මේ නිින්ද එනවා හෙමින් සැරේ දැනෙනවා. ශරීරයට ඒක ෆීල් වෙනවා. සමහර විට උඩ S2 උඩ ඇහි පිහාට උඩ ඇහි පිහාට බර වෙනවා වගේ දැනෙනවා. හිර වෙනවා වගේ දැනෙනවා. ඇස් දෙක ගිලෙන්න යනවා වගේ දැනෙනවා. ශරීරය පොළවට උරා ගන්න යනවා වගේ පොළවට ගිලෙන්න යනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ ශරීරයේ බර පොළවට ගොඩාක් හිඳා බහිනවා වගේ දැනෙනවා. ඔය වගේ තව ලක්ෂණ ගොඩක් දැනෙනවා. නිින්ද එනකොට හෙමින් හෙමින් චූටි චූටි ලක්ෂණ ටිකක් එන්න පටන් ගන්නවා. අන්න ඒ ලක්ෂණ ටිකට ඒ ලක්ෂණ ටික එන්න පටන් ගන්නකොටම ඔබ අරගෙන ඉන්න මූලික අරමුණ අතාරින්න ඕනේ. අපි හිතමු ඔබ හුස්ම නම් පිම්බීම හැකිලිම නම් ඔබ මූලික අරමුණ විදිහට තියාගෙන ඉන්නේ මූලික අරමුණ අතහරින්න. අතහැරලා දැන් ඔබේ මූලික අරමුණ බවට පත් කරගන්න මේ නිින්ද එන්න ආසන්නයේදී ඔබට දැනෙන මේ ලක්ෂණ ටික මූලික අරමුණ බවට හරවගෙන ඒ ටිකට හොඳට සතිමත් වෙන්න ඕනේ. නිකන් ආවට ගියාට උඩින් පල්ලෙන් සතිමත් වෙලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් අපි දන්නේම නැතුව නිදි කිරා වැටෙනවා. හරියටම ඒ දැනෙන ෆීලිංස් වලට, දැනෙන දැනීම් වලට, ඒ දැනෙන සංවේදනා වලට, ඒ දැනෙන වෙනස්කම් ටිකට ඔබට සතිමත් වෙන්න පුළුවන් වුණොත් ඔබට අවදි වෙන්න පුළුවන් වුණොත් ඔබේ සතිය සතිමත් වීමේ අවදි වීමේ ප්‍රබලත්වය අනුව ඒ දැනෙන නිදිමත එන්න යන ඒ ලක්ෂණ ටික හෙමින් හෙමින් අයින් වෙලා නිදිමත නැතුව යනවා. නිදිමත එන්නේ නැහැ. නිදි කිරා වැටෙන එක නවත්ත ගන්න පුළුවන් වෙනවා. නිින්ද තුරන් වෙන්න තුරන් වෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේක හිතන්න එපා. ඔබ නිකන් මම සතිමත් වුණා ඒත් නිින්ද ගියානි කියලා කියනවා නම් ඒ කියන්නේ ඔබේ සතිය ශක්තිමත් භාවය මදි. නිකන් අපි සතිමත් වුණාට හරියන්නේ නැහැ. ආ S2 බර වෙනවා බර වෙනවා බර වෙනවා කික ඒක දිහා බලන් හිටියට හරියන්නේ නැහැ. හරියටම එල්ල කරන්න ඕනි මනස 100ට 100ක් මේ දැනෙන ෆීලිං එකට. හරියටම එල්ල කරන්න ඕනි මනස ඒ දිහා ඔබ හොඳ නිරීක්ෂකයෙක් වෙලා අවධානයෙන් බලා සිටිය යුතුයි. ඒ නිින්ද එන්න ආසන්නේ නිින්දට ආවේනික ලක්ෂණ ටික මොකද්ද කියලා ඔබට හඳුනාගෙන ඒවට සතිමත් වෙන්න පුළුවන් වුණොත් ඒවට අවදි වෙන්න පුළුවන් වුණොත් නිදිමත එතනින් එහාට එන්නේ නැහැ. මේක ඊටාම සාර්ථක ක්‍රමයක්. හැබැයි සතිමත් බව කියන එක ගොඩක් දියුණු නැති යෝගාවචරයට මේක අල්ලගන්න තේරෙන්නේ එයා මුලදී දෙතුන් වතාවක් හෝ කීප සැරයක් නින්දට ගොදුරු වෙයි සතිමත් වෙන්න ගියත් හැබැයි අතාරින්න එපා. ඔබ නින්දට ගොදුරු වෙනවා නම් සතිමත් වෙන්න ගිහිල්ලත් ඔබ අවංකව නියතමානීව තේරුම් ගන්න ඔබේ සතිය තවම ශක්තිමත්මදි. ඒ නිසා තමයි මෙහෙම වුනේ කියලා. ඔන්න ඔක ඊටාම සාර්ථක ක්‍රමයක් මොන විදිහේ නිදිමතක් ආවත් අපිට පුළුවන් වෙනවා ඒකත් එක්ක ගනුදෙනු කරන්න ওই ක්‍රමයට. ඊළඟ වැදගත්ම කාරණය. උදාසීන ගති, කම්මැලි එපා කරපු නීරස ගති. මතක තියාගන්න මේ විපස්සනා යෝගාවචරයා සාමාන්‍ය යෝගාවචරයෙක් වුණත් භාවනා කරන කෙනෙක් වුණත් අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ නිකන් ඉන්න එකක් නේ. පැත්තකට වෙලා ඉඳගෙන කකුල් දෙක හරස් අතර නමාගෙන අතක් පිට අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන ඔහේ නිකන් මොකක් හරි දිහා බලන් ඉන්නනේ තියෙන්නේ. අපේ ලොකු සාංශය ඔකට කියන්නේ ජෑම්වත් නැති බටර්වත් නැති නිකන් සුදු පාන් පෙත්තක් දුන්නා මිනිස්සු කන්න කැමති නැහැ. ජෑම් නැද්ද අහනවා බටර් නැද්ද අහනවා සෑන්ඩ්විච් වලට වගේ මැදට දාන්න ඒවා හදලා නැද්ද අහනවා. ඇයි මේක මේ ආලවට්ටම් කරන්න මේක රසවත් කරන්න මොකවත් නැතුව මිනිස්සු කැමති නැහැ. හැබැයි මේ විපස්සනාව කියන්නේ භාවනාව කියන්නේ සුදු පාම් පෙත්තක් වගේ දෙයක්. ඉතින් කැමති වුණත් අකමැති වුණත් බඩ පුරව ගන්න ඕන නම් ඒ පාම් පෙත්ත කන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න යන එක මිනිසුන්ට විශාල නීරස වැඩක්. මිනිස්සු කැමති නෑ. අපේ ලොකු සාංශයකට ලස්සන කතාවක් කියනවා. ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවනේ ටීවී එක ටෙලිවිෂන් එකේ රූපවාහිනියේ අපි එක එක ඉස්සර වෙලාම කළු සුදු ආවා. ඊට පස්සේ වර්ණ රූප ආවා. කළු සුදු ආවේ කළු සුදු මිනිස්සුන්ට රහ නැහැ. ඊට පස්සේ වර්ණ දැම්මම තව ටිකක් රහ ආවා. ඊට පස්සේ එක එක විදිහට ආවා. ඉතින් ලොකු සාංශය කියනවා ඔය ටීවී channel එකක ඔය තියෙන වැඩසටහන නැතුව කවුරු හරි භාවනා යෝගියෙක් පැයක් පුරාවට පරයන්කේ ඉඳගෙන ඉන්න දර්ශනයක් තිබුණොත් එහෙම හරි ලස්සන සුන්දර පරිසරයකට ගිහිල්ලා යෝගාවචරයක ඉඳගෙන භාවනා කරනවා පැයක් තිබ්බොත් එහෙම කවුරුවත් බලයි දහනවා කිසිම කෙනෙක් බලන්නේ නෑ ඒක. ඇයි රහ නෑ, නීරසයි. ඒ වගේ නිස්කලංක ඒ වගේ දෙයක්කට මනස කැමති නෑ. ඉතින් කිසිම දෙයක් කරන්නේ නැතුව මේ මූලික අරමුණ කියලා මොකද්ද එකක් දීලා හුස්මක් දීලා පිම්බීම හැකිලීමක් දීලා මුකවාත් නොකර පැත්තකට වෙලා පාඩි වෙලා මේ හුස්ම දිහා බලන් ඉන්න එක තරම් මිනිසුන්ට නීරස එපා කරපු සිද්ධියක් තව නෑ. ඔබට ඕනි ඇති ඔබ හිතනවා ඇති ඔබට භාවනා කරන්න ඕනි කියලා හැබැයි අපේ මනසට එහෙම ඕනි නෑ. ඔබ ඒක දැනගෙනමයි ආ යුත්තේ මේ වැඩේට. මනස ඒකට කැමති කරවගන්න ඒකට ආසව කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අපේ මිනිසුන්ට ඇත්තටම නිකන් ඉන්න බැරිකමයි තියෙන්නේ. අපේ මිනිස්සු කෑ ගහනවනේ අනේ මෑණියෝ විවේකයක් නැහැ නිදහසක් නැහැ නිකන් ඉන්න වෙලාවක් නැහැ හම්බෙනවා නම් කොච්චර ශෝක්ද ඔබ වහන්සේලා කොච්චර වාසනාවන්තද ඔය මොනවා කිව්වත් අපි කිව්වොත් එහෙම හරි ඔයා ජොබ් එකක් කරන්න ඕනෙත් නෑ ඔයාට මාසෙකට ඔයා ඉල්ලන ආදායම අපි දෙන්නම් මේ නිදහසේ පැත්තකට වෙලා භාවනා කරන්න කිව්වොත් කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ මිනිසුන්ට ඕනි හැම වෙලේම වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න. කිසිම කෙනෙකුට නිකන් ඉන්න වෙලාවක් හම්බුනොත් නිකන් ඉන්න බෑ. අපිට නිකන් ඉන්න බැරිකම තියෙනවා. නිකන් ඉන්න බෑ. ඒකට නිවන් දකින්න කොහොමවත් බෑ. ඉතින් ඒ නිසා තමයි මේ පාඩුවේ පැත්තකට වෙලා ඉඳගෙන හුස්මක් දිහා නිකන් ඔහේ බලන් හිටියට මොකද්ද වෙන්නේ කියලා අහනවා. මම දැක්ක සමහරු කියලා තියෙනවා මේ හුලන් දිහා බලන් හිටියට නිවනක් හම්බෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. එහෙම අයට මේවා කියා දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට මේ හුස්ම දිහා බලන් ඉන්න එක ස්වභාවයෙන්ම නීරස ගතියක් ඇවිල්ලා තියෙනවා නම් ඔබ එතනදී තේරුම් ගත යුතු කාරණා ගොඩක් තියෙනවා. ඒ තමයි මතක තියාගන්න ඔබට හුස්ම දිහා බලන් ඉන්නකොට ඒක එපා කරපු දෙයක් විදිහට දැනෙනවා නම් නීරස දෙයක් විදිහට දැනෙනවා නම් උදාසීන ගතියක් මනසට ගෙනහැලා දෙනවා නම් බෑ බෑ බෑ වගේ හිතෙනවා නම් දම්බල ගහලා නැගිටින්න හිතෙනවා නම් ඒ කියන්නේ ඔබ ඇත්තටම හුස්ම දිහා බලන් ඉඳලා තියෙන සැබෑම අවදිමත් භාවයකින් නෙමෙයි. හරියටම ඔබේ මනස අවදියෙන් නෙමෙයි තිබිලා තියෙන්නේ. ඔබේ මනස හරියටම සතිමත් වෙලා නැහැ. හේතුව තමයි හරියටම අවදි වුණු මනස, එළඹි සිහිය පිහිටපු මනස මනසට කවදාවත් නීරස ගතියක් දැනෙන්නේ නැහැ. නීරස ගතියක් දැනෙන්නේ නැහැ හරියටම අවදි වුණු මනස. ඒ හරියටම අවදි වෙච්චි මනස 100ට 100ක් කර්මන්නේයි. ක්‍රියාකාරී. හැබැයි ඔබේ මනස හරියටම අවදි වෙලා නැහැ කියලා හිතන්නේ සමහරු හිතනවා මං මගේ මනස හරියටම අවදි කරගෙන තියෙන්නේ මම මේකේ දකින්න උනේ ඔක්කොම දැකලා ඉවරයි බලලා ඉවරයි කියලා හිතනවා. එතකොට මනස නිකම්ම හේබානවා. මනසට අර ගත්තු වීරිය, වීරිය ඉන්ද්‍රිය කියන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මතක තියාගන්න අන්න එතකොට වෙන්නේ මොකද්ද? ඔබ ඉදිරියෙන් තියාගත්තු අරමුණේ සැබෑම ස්වરૂපය ඔබට නිරීක්ෂණය කරන්න බැරුව යනවා. ඇයි මේක නිකන් බොඳ වෙච්චි කැමරාවක් වගේ. කියන්නේ ලෙන්ස් එක කැමරාවේ ලෙන්ස් එකේ දූවිලි බැඳිලා හරි මීදුමක් තියෙන හරි වගේ වෙලාවට බොඳ වෙලා පේන්නේ. එතකොට ඔබට හරියටම දකි දැකිය යුතු දේ ඔබට පේන්නේ නැහැ. එතකොට මනස නිකම්ම හේබානවා. නිකම්ම එපා වෙලා යනවා. ඒ නිසා මතක තියාගන්න මේ හරියටම අවදිමත් බව. සතිය කියන එක හරියට පුංචි ළමෙක් පුදුමයෙන් මොකක් හරි දිහා බලන් ඉන්නා වගේ දෙයක්. පොඩි ළමයින්ට හැමදේම පුදුම සහගතයි. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ පුංචි කාලේ අලුතෙන් තමයි ජීවිතය අත්දකින්න පටන් ගන්න. ඒගොල්ලන්ට ලෝකේ ගොඩක් දේවල් පුදුම සහගත දේවල්. එතකොට පුංචි ළමයෙකුට අලුතෙන් දෙයක් දකින්න ලැබුණාම හරි පුදුමෙන් හරි විමසිලිමත් දෑසකින් අයාගත්තු දෑසකින් හරියට මේ දෙයට මනස එල්ල කරලා ඒගොල්ලන්ට මේ අලුතෙන් දෙයක් දකින්න ලැබුණාම ඒගොල්ලන්ගේ මනසවත් ඇස් දෙකවත් වෙන පැත්තකට යොමු කරන්නේ ඒගොල්ලෝ හරියටම මේ අදාළ දේ දිහා එල්ල කරගත්තු මනසකින් එල්ල කරගත්තු දෑසකින් ඇස් අයාගෙන ඒගොල්ලෝ බලන්නේ පුදුම වෙලා. අවදි මනසත් අන්න ඒ වගේ දෙයක්. අවදි මනසත් ඒ වගේ දෙයක්. මොකද මේ එල්ලඹි සිහිය සතිමත් බව අවදි මනස හැම දෙයක් දිහාම බලන්නේ අවදියෙන් බලන්නේ සතිමත් වෙන්නේ ඒක හරියට ජීවිතයේ ඔබ මුලින්ම දකිනවා වගේ හැඟීමකින් ඔබ ජීවිතේ පළවෙනි වතාවට මේ හුස්ම දිහා බලන්නේ වගේ හැඟීමක් එනවා හරියටම මනස අවදි වෙනකොට. මම මේ ජීවිතේ අත්දකින පළමුවෙනි හුස්ම. මම මේ ජීවිතේ සිහියෙන් තියෙන පළවෙනි පියවර. මම මේ ජීවිතේ සිහියෙන් බොන පළවෙනි තේ එක. මම මේ ජීවිතේ සිහියෙන් නාන පළවෙනි වතාව. ඒ කියන්නේ මේ පළවෙනි වතාවට මම මේ නාන්නේ. පළවෙනි වතාවට තේ බොන්න. එතකොට ඒකට පුදුම විදිහට අපේ මනස අවදි වෙනවා. හරියටම මනස අවදි වෙනකොට අපිට එන ෆීලිං එක අන්න වගේ දෙයක්. ඒ වගේම හරියටම මනස අවදි වෙනකොට මේ ඔබ අපි අවදි වෙන්නේ වර්තමාන මොහොතටනේ අපි සතිමත් වෙන්නේ ඒ වර්තමාන මොහොත මේ විශ්වයේ ඔබට උරුම එකම මොහොත වගේ හැඟීමක් දැනෙනවා ආයෙ තව මොහොතක් මට නැහැ මට උරුම මේ මොහොත විතරයි වගේ හැඟීමක් දැනෙනවා එතකොට අපිට උරුම මේ මොහොත විතරනම් මේ දැන් මේ මොහොතේ මේ දැනෙන හුස්ම ගන්න මොහොත විතරනම් මට උරුම ඒ මොහොත විතරනම් මේ විශ්වයෙන් මට ලැබෙන්නේ ඔබේ මනස කොයිතරම් අවදි වේද කියලා බලන්න මනස එහෙම අවදි වෙනවා අපි නැවත නැවත අපේ මනස නැවුම් මානසිකත්වයකින් කියන්නේ මේ හැමදාම දකින්නේ මේ අලුත්ම දෙයක් නවක අත්දැකීමක් ගන්න බලාපොරොත්තුෙන් මනස සතිමත් වෙන්න උනන්දු වෙනවා මට මතකයි මම පුරුදුණු ක්‍රමයක් ඒක මම ලොකු සාහිණාංශරත් කමඨහන් සුද්ධ කරද්දි කියලා තියෙනවා හැම පර්යංකයකම මම පර්යංක වලට යන්න සක්මන් මේ භාවනාව ඉස්සරහට කරගෙන යන්න දාපු එක උපක්‍රමයක් හැම පරයන්කයකදීම හැම සක්මනකදීම අත්දකින්න ලැබෙන්නේ කවදාවත් ඉඳපු නැති අලුත්ම අත්දැකීමක්. ජීවිතේ කලින් කොයිතරම් භාවනා කළා කිව්වත් මේ දැන් ඉඳගන්න යන පරයන්කේදී මේ දැන් කරන්න යන සක්මන් භාවනාවේදී මේ ලබන අත්දැකීම් මං ජීවිතේ කවදාවත් ඉඳලා නැහැ. මේ බ්‍රෑන්ඩ් නිව් අලුත්ම අලුත් කවදාවත් නොවිඳපු අත්දැකීමක් මම මේ පරයන්කේදී සක්මනේදී විඳින්න යන්නේ කියනකොට මනස පුදුම විදිහට අවදි වෙනවා. පිබිදෙනවා. ඒ අදහසින් තමයි මම හැම දවසකම පරයන්කයට යන්නේ. සක්මනට යන්නේ. හැම දවසකම අවදි උනේ රිට්‍රීට් වලට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන වල ඉද්දී මම මනස පවත්වපු එක ක්‍රමයක් ඒක. අලුත්ම අත්දැකීමක් එන්නේ. කලින් එකට කිසි ලෙසකින්වත් සම්බන්ධ නැහැ. කලින් පරයන්කයට කිසි ලෙසකින්වත් සම්බන්ධ නැහැ. හැබැයි ගොඩාක් භාවනා යෝගාවචරය අහුවෙන උගුලක් තමයි මේක. ගොඩක් අය අපි හිතමු උදේ පැයක් පරයන්කයට ගියා නම් ඒගොල්ලෝ හවස පරයන්කයට යන්නේ උදේ පරයන්කේ වෙච්ච දේවල් ගන්න බලාගෙන. අපි හිතමු එයාලා එයාලට තේරෙන විදිහට උදේ පරයන්කය සාර්ථක වුණා කියලා එයාලට හිතුනොත් ඒගොල්ලෝ හිතනවා අනේ ෂෝයි උදේ පරයන්කය හරියටම හරි ගියා. එහෙනම් හවසත් මම මේ විදිහට භාවනා කරලා උදේ වෙච්ච එක ගන්න ඕනි කියන අදහසින් තමයි හවස පරයන්කයට යන්නේ. එතකොට එයාගේ මනස යට වෙලා තියෙන්නේ ආත්ම දෘෂ්ටියට කියලා එයාට තේරෙන්නේ <clears throat> අපි උදේ පරයන්කේ වෙච්ච දේ හවස පරයන්කේ ඉල්ලනවා කියන්නේ නිත්‍ය සංඥාව වැඩිලා තියෙන්නේ. අනිත්‍ය සංඥාව කැළේ. ආත්ම සංඥාව වැඩිලා තියෙන්නේ. අනාත්ම සංඥාව කැලේ. කොහොමද උදේ වෙච්ච එකක් ආයේ ගන්නෙ? ඒ උදේ පරයන්කේ සිද්ධි ටික එතන එතන බිඳිලා ගිහින් ඉවරයි. ආයේ කිසි ලෙසකින්වත් ඒව අපිට අත්දකින්න ලැබෙන්නේ නැහැ. උදේ පරයන්කේ යමක් අපි අත්දැකනං එතන ඒ මොහොතේ සකස් වුණු හේතු මත තමයි මේ දේවල් සිද්ධ වුනේ. ආයේ ඒ හේතු ටික ඒ විදිහටම හවස පරයන්කේ සිද්ධ වෙන්නේ නැහැ. හවස පරයන්කේ සිද්ධ වෙන්නේ වෙනස් විදිහකට. එතකොට හවස පරයන්කේ සිද්ධ වෙන හේතු ටික වෙනස් නම් අපිට හවස පරයන්කේදී ලැබෙන ප්‍රතිඵලයත් වෙනස්. එතකොට උදේ පරයන්කේ දේවල් හවස පරයන්කේදී ඉල්ලනවා කියන්නේ අපි ඉන්නේ බරපතල ආත්ම දෘෂ්ටියක සක්කාය දෘෂ්ටිය සක්කාය දිට්ඨිය අධිකයි මමත්වය අධිකයි නিত্য සංඥාව අධිකයි එතකොට අපි දැනගන්න ඕනේ උදේ පරයන්කෙන් නැගිටිනකොට ඒක ඉවරයි ඊළඟට අලුත් එකක් උදේ සක්මණෙන් ඉවර වෙනකොට ඒක එතනින් ඉවරයි. ඊළඟට අලුත් එකක්. මෙන්න මේ අලුත් මානසිකත්වයෙන් නවක මානසිකත්වයෙන් අපිට භාවනාවට යන්න පුළුවන් නම් අන්නේ යෝගාවචරයේ භාවනාව හිතනවට වැඩිය වේගෙන් දියුණු වෙනවා. අපි ලොකු සාංශය මේකට කියන්නේ හැම දවසකම හැම පරයන්කයකදීම ආදුනිකයෙක් වගේ භාවනාවට ඉඳ ගන්න කියනවා. ආදුනිකයෙක් කියන්නේ මම පළවෙනි වතාවට තමයි මේ භාවනා කරන්නේ පරයන්කේ. මම පළවෙනි වතාවට තමයි මේ සක්මනකට යන්නේ. මම පළවෙනි වතාවට තමයි මේ එදිනදා ජීවිතේ සතිමත් වෙන්න හදන්නේ කියන ආදුනික මානසිකත්වයෙන් නවක මානසිකත්වයෙන් යනකොට මනස පුදුම විදියට අවදි වෙනවා. ප්‍රබෝධමත් වෙනවා. උද්‍යෝගිමත් උනන්දු මනසක් වෙනවා. එතකොට අර උදාසීන ගතිය, නීරස ගතියට එන්න ඉඩක් නැහැ. අපි කාලයක් තිස්සේ මේක කරගෙන යනකොට ගොඩක් අයගේ මනසට එදත් එහෙමයි කලිනුත් මෙහෙමයි ආයෝකේ මොකද්ද තව කරන්න තියෙන්නේ. ওই විදිහට අර අතීතයේ වර්තමානයට ඈඳලා තමයි වර්තමානයේ භාවනාව අපි අල්ලන්නේ. එතන තියෙන ක්ලේශයක් කියලා එයාට පේන්නේ ඒ ක්ලේශයට ගහන්න තේරෙන්නේ එහෙම ගැහුවේ නැත්තම් ඔබට භාවනාව නීරස වෙනවම තමයි එපා වෙනවා. ඒ නිසා මතක තියාගන්න අවදි මනස හරියටම අවදි මනස, එළඹි සිහිය පිහිටපු මනස, හරියටම සතිමත් මනස පොඩි ළමයෙක්ගේ වගේ කුතුහලයෙන්, උනන්දුවෙන් අවදි වෙලා තියෙන ප්‍රබෝධමත් පුදුම සහගත හැඟීමක් තියෙන මනසක්. එතකොට ඔබට නීරස ගතිය එන්නේ නැහැ. මං හිතනවා ඔබට කම්මැලිකමට උදාසීන ගතියට නීරස ගතියට උත්තරයක් හම්බ වෙන්නේ නැති කියලා. අද වීඩියෝ එකේ විනාඩි 25කුත් ගිහිල්ලා එක දවසකට එක ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි කතා කරන්න වෙන්නේ වීඩියෝ දිග වෙන නිසා. අද දේශනාව මෙතනින් ඉවරයි. අපි ඊළඟ ගැටලුවෙන් ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.